ඉස්සෙල්ලාම සාදු කියලා নমස්කාරය කියන්න පන්සල් සමාදන් නමෝ තස්ස භගවතු වරහතෝ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि ततीयंपि बुद्धं शरणं गच्छ ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛා पदं समाधियामि කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පුරාමේරය මජ්ජ පමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අත්තමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච්ච පරං බ්‍රාහ්මන මනුස්සා අධම්ම රාග රත්තා විසම ලෝභාභිභූතා මිච්ඡා ධම්ම පරේස්සා තේසං අධම්ම රාග රත්තානං විසම ලෝභාභිභූතානං මිච්ඡා ධම්ම පරේතානං දේවෝ සම්මාධාරං න අනුප්පවෙච්ඡන්ති සද්ධාවන්ත පින්තුනි අද සීබී ඒකනායක මහත්මයා ප්‍රධාන මේ සහෝදර සහෝදරයන් ඥාති හිත මිත්‍රාදීන් හැම දිනාම එකතු වෙලා අද මේ බඳු මහ පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේත වසර 17කට පමණ ඉහතදී මිය පරලොව යන්නට යෙදුන තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේට එම්.ඩි. ඒකනායක මහත්මයා සිහිපත් කරලා එතුමන් ඇතුළු සියලු ඥාතීන් මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ පරමාර්ථය ඇති කරගන්න. ඒ වගේම සෑම සියලු දිනාටම <coughs> සෑම සියලු දිනාටම දහම් රසලා තම තමන්ගේ මෙලව පරලොව ජීවිත සුවපත් කරගන්නට අර්ථවත් කරගන්නට මේ තුලින් අවස්ථාව සලස්වා ගන්නාseම මේ දහම් අසන ලංකා වාසී ලෝකේ බොහෝ තැන විසින සදහවත් බෞද්ධයින්ට තම තමන්ගේ ජීවිත අර්ථවත් කරගන්නට මඟ පාදා දීම මේ තුලින් අපේක්ෂා කරනවා ඒ ධර්ම දේශනා කරලා බොහෝ දෙනාට දහම් අහන්නට අවකාශ සලස්වා දීලා ධර්ම ශ්‍රවණය කරලා ඒ දෙආකාරයෙන් සිද්ධ කරගන්නා මහ කුසලය තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු ඥාතීන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු අද පින්නතුන්ට ධර්ම දේශනා පවත්වන්නට අපි මාතෘකා කළේ අංගුත්තර නිකායේ තික නිපාතේ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 පස්සේ බුදුරජාණන් වහන්සේ එතනදී හේතු තුනක් දක්වනවා. මේ ජනගහණය අඩු වෙලා ඌන වෙලා යන්නට. ඒ හේතු තුන බුදුරජාණන් වහන්සේ ජනගහණේ ඌන භාවයට වගේම මේ ලෝකයේ බොහෝ ස්වභාවික විපත් <coughs> බොහෝ ස්වභාවික විපත් වර්තනය වෙලා මිනිසුන්ට දුක් විපත් පැමිණෙන හේතුව හැටියට එහිම දක්වනවා. ඒ වගේම අමනුෂ්‍ය වර්ගයා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 මේ හේතුව නිසා බ්‍රාහ්මණය අතීතේ මහා ජනගහනයක් මේ ලෝකේ හිටියත් අද ඒ ජනගහනය බොහෝ දුරට කුණී වෙලා ඌණ වෙලා තියෙන බව පේනවා. Thank you.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 ඒ ඒ යක්ෂ කොට්ටාස පාලනය කරන්නා වූ පාලකයින් විසින් එහෙම නැත්නම් දෙව් රජවරුන් විසින් පිටුතුන් අහලා ඇතිනේ අර ආඨානාටි සූත්‍රය දක්වනවා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 ලෝකෙට අවංක වෙන්නත් ඕන ඊටත් වඩා සූජුචය කිව්වේ Tamanට අවංක වෙන්නට ඕන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 යම් ධර්මතා යම් ඵලයක් යම් කාරණයක් හේතුවකින් හටගන්නවා නම් හේතුවකින් පවතිනවා නම් ඒ හේතුව බුදුහාමුදුරුව කියා දෙනවා. ඒ වගේම තේ සංචයෝ නිරෝධෝ. ඒකේ නැවැත්මත් බුදුහාමුදුරුව කියා දෙනවා. හැබැයි පැවැත්ම හරියට දැනගත්තාම තමයි නැවැත්ම සඳහා පිළිපදින්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන අපි පිළිගන්නට ඕන ගිහි මිනිස්සෙයින් තුල මේ රාගය එක්තරා ප්‍රමාණයකට පවතිනවා ලෝකයේ පැවැත්ම සඳහා. පැවිද්දා තුලත් පවතිනවා. නමුත් පැවිද්දා උත්සාහ කරන්නේ එය නඩත්තු කරන්නට, එය පෝෂණය කරන්නට නොවේ, එය අහෝසි කරන්නට.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 සාමාන්‍යයෙන් ඉන්නා වගේ පෙනුනට ඔහුගේ අභ්‍යන්තරය තනි කරම විකෘති වෙලා. මේ පිළිබඳව සෑහෙන අධ්‍යයනයක් කරලා නැවතර කාන්තාවට දුරකථන පණිවිඩයක් දීලා කියනවා දැන් මේ පුරුෂයා ඉලක්ක කරගෙන මෙත් කරන්නට උත්සාහ කරන්නේ.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 ඒ මහත්මයාට තේරුණා කිව්වා කොහෙවත් යන්න ඕනේ මගේ හිත හදාගත්තොත් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා නේද කියලා. ඒ නිසා හාමුදුරනේ මම දැන් ඒ විදිහට සකස් කරගන්න පටන් ගත්තට පස්සේ දැන් මට කාර්යාලේ හැම දෙයක්ම මට කල්යාණ මිත්‍රයෝ වත් එකලා ගැටෙන කවුරුවත් නැහැ. ඔව් කියනවා. ඊළඟට කොච්චර මధుරෝ ඉන්න තැනක හිටියත් මගේ ඇඟේ මధుරෝ කන්නේ නැහැ. ඒ තරම් තකිනවා. ඒතර බලන්න මේ මොකද්ද වෙනස?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 ඒක අත්විඳලා තියෙනවා අපේ මනස සකස් කරගත්තාම අන් අයගෙන් එන පීඩා අවම වෙන හැටි. සර්පයින්ගෙන්, බලු කපුටන්ගෙන්, සතා සිව්පාවගෙන් අපිට වෙන හානි වළක්වා ගන්න අපට පුළුවන්. එවනම් මේ විදිහට මෙස්සිත පුහුණු කරනවා කියන්නේ මේ හැමෝම සමාජය තුල, හැමෝම ලෝකයේ තුල ජීවත් වෙන්නට ඕනේ.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 මුළු කයම අහෝසි වෙන්න පුළුවන්. මොලේ කතනකලේ කැටිත්තක් හිරවුණු එක පැත්තක්ම පණ නැති වෙන්නත් පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතිය වෙනසක් සිද්ධ වුණොත් රෝගී වෙන්නට පුළුවන්, නියදෙන්නට පුළුවන්. එහෙමනම් මේ සමස් සියලු පද්ධතීන් નિවරදි විදිහට ක්‍රියාත්මක වුණොත් කය නිරෝගීව පවතිනවා. හැබැයි එකක් හරි වෙනස් වුණොත් සමස්ත කයම විනාශ වෙනවා, විකෘති වෙනවා.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 මට පුළුවන් පවතින්නට. එහෙම යම් කෙනෙක් හිතනවා නම් එතන තියෙන්නේ විසම ලෝභය. අනේකා සතු දෙය Tamanට වක්‍ර විදිහින් අත්පත් කරගන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් අනේකා සතු දෙය පහසුවෙන්ම මම ගන්නට ඕනේ කියලා ඒ නිසා සොරකම, අල්ලස, දූෂණය, වංචනික භාවය, ඒ වගේම කපටිකම් මං පැහැරි බලහත්කාරකම් මේ සියල්ලක් සිද්ධ වෙන්නේ කොමක් නිසාද? ඒ අනේකා සතුදී පහසුවෙන්ම මට අත්පත් කරගන්න. උත්සාහයෙන් Taman නිසි විදිහට එතනට යාම වරදක් නොවේ බලහත්කාරයෙන් අනේකා සතුදේ Tamanට ලැබේවා කියලා හිතනවනම් ඒ විෂම ලෝභය නිසා පුද්ගලයා විනාශ වෙනවා මෙලවත් පරලොව. ඒ සමස්ත ජාලයම විකෘති කරන්නට හේතුවක් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා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 වෙනස් වෙලා වර්ෂා වෙනස් වෙලා අස්වැන්න වෙනස් වෙලා ඉරහඳ තාරකා වෙනස් වෙලා සමස්තයම මහා විනාශයක් කරා යොමු වෙනවා එනිසා මේ தත්ත්වය අදට වුණත් අපට වළක්වා ගන්නට පුළුවන් අපි අපි අන් අය ගැන හිතන්නට එපා අනුන් එහෙම කරන්නේ අපි විතරක් කරලා පුළුවන්. එහෙම හිතන්න එපා පින්නතුනේ. සමාජයක් කියලා අපිට නීති පනවන්න බෑ. සමාජයක් කියන්නේ මේ මම මම කියන පුද්ගල සමූහය. නිසා මේ මම කියන කෙනා හදාගත්තොත් ඔක්කොම හැදෙනවා පින්නතුනේ.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 ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසගා